ඉන්දික මහත්මයා අවසරයි පැහැඳුරනේ මට තියෙන ප්‍රධාන ප්‍රශ්නය පැහැඳුරනේ දැන් වායෝ ධාතුව තියෙනවානේ වායෝ ධාතුවට විරුද්ධ රූපය ධාතුව මොකක් කියලාද ගන්න පැහැඳුරනේ පටවි ධාතුව කියලාද එහෙම නැත්නම් ඒක විරුද්ධ එකක් නැද්ද අපේ හැඳුරනේ නෑ ඒකට විරුද්ධ එකක් කියලා ගන්න බෑ මේ පටවියාපෝ තේජෝ වායෝ කියන ඔක්කොම ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා. හැබැයි වායෝ ධාතුවට තේජෝ ධාතුව විරුද්ධයි කියලා නෙමෙයි. තේජෝ ධාතුවේ වායෝ ධාතුව හීන කරන්න. වායෝ ධාතුව පුලුස්සා දමන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් අපි හිතමු දැන් අපි දැන් ගින්නට අපි ඒකට අමුද්‍රව්‍යයක් හැටියට එහෙම නැත්නම් දවන්නට සුදුසු ඉන්ධනයක් හැටියට වායුව අවශ්‍යයිනේ. එතකොට ඒ වායුව දවමින් වායුව පුලුස්සමින් ගින්න ජනිත වෙනවා. එතකොට ගින්න විසින් වායුව පුලුස්සනවා කියලා කියන්නට වෙනවා. එතකොට තේජෝ ධාතුවෙන් පඨවි ධාතුවත් පුලුස්සනවා. පඨවි ධාතුවේ ශක්තියත් හීන කරනවා. ඊට පස්සේ ආපෝ ධාතුවත් හීන කරනවා. ආපෝ ධාතුව හීන කරන නිසා තමයි අර මේ මැටි මැටි ගුලිය එහෙම නැත්නම් මැටි බඳුන පුලුස්සනකොට ඒක වඩා ශක්තිමත් වෙන්නේ ඒක ආපෝ ගුණේ හීන කරන. ඒ නිසා තේජෝ ධාතුව මේ හැම රූප කොටාසයක්ම උත්පාදනය කරන්නට සහාය වෙන ජනක ශක්තියක් ඇති කරනවා මේ සියලු ධාතුන් විනාශ කරන්නට හේතු වෙන විනාශකාරී ගුණයක් ඇති කරනවා. ඒ කියන්නේ ජීරණය දි รา පත් වීම ඒ දිරීම දිරීම කියන එක තේජෝ ධාතුවෙන් ඇති කරන. ඒ නිසා තමයි මහානායකරට ආප්පේ උපමාව කියන්නේ දියාරු පිට ටිකක් දාලා ලිපේ තිබ්බන් පස්සේ ගින්න විසින් ඒ සුවඳ රස කෑමට යෝග්‍ය ආප්පයක් බවට පමුණවන්නේ ගින්න විසින් ඊට පස්සේ ඒක දවා හලු කරලා විනාශ කරන්න තේජෝ ධාතුව. ඒ නිසා තේජෝ ධාතුව වායෝ ධාතුවට විතරක් නෙමෙයි සියලුම ධාතුන්ට පඨවි ආපෝ පඨවි ආපෝ වායෝ කියන ඒ ඉතිරි ධාතු තුනම උත්පාදනය කරන්න නිර්මාණය කරන්න ඒ ධාතු තුන විතරක් නෙමෙයි තේජෝ ධාතුවෙන් තේජෝ ධාතුවමත් නිර්මාණය කරන නිසා සතර මහා ධාතුන්ම නිර්මාණය කරන්නටත් සතර මහා ධාතුන්ම දි รา පත් කරලා ඒකේ ශක්තිය හීන කරලා විනාශ කරන්නට තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. නමුත් මේවා ඒ තේජෝ ධාතුව වැඩි වුණොත් එහෙම වෙන්නේ. තේජෝ ධාතුව සමතුලිතව පවතිනවා නම් ඒක නඩත්තු වෙන්නට හේතුයි. ඒ නිසා බුදුරජාණන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය පවතින්නේ සීතුන් හූප නිබද්දජ. සීතෝෂ්ණ සමතුලිතව පවතින තාක. සීත වැඩි වුණොත් ඒ කියන්නේ තේජෝ ධාතුවේ ඌණතාවය. ඊට පස්සේ උණුසුම වැඩි වුණොත් ඒ කියන්නේ තේජෝ ධාතුවේ උච්ච භාවය. මේ දෙකේදීම මේක හොඳින් නඩත්තු වෙන්නේ විනාශ වෙනවා. එහෙම අපේ හඳුනන්නේ එතන අර සමතුලිතභාවයක් වගේ දෙයක් තියෙන්නේ නේද? ඒ සමතුලිතභාවය කියන එක තීරණය වෙන්නේ එතන එතන සම්මිශ්‍රණයට අනුව. දැන් අපි හිතමු ලෝදියවල තියෙන සම්මිශ්‍රණයට අනුව තමයි එතන සමතුලිතතාවය කියන එක තීරණය එතකොට අපේ පංචස් අපේ කයේ තියෙන තේජෝ ධාතුවේ ප්‍රමාණය මත එතන සමතුලිතයි. ඊට පස්සේ ඒකත් පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. දැන් සමහරුන්ගේ සමහරුන්ගේ ශරීරය උෂ්ණ අධිකයි. සමහරුන්ගේ සීත අධිකයි. එතකොට දේවතාවොත් ගේ ශරීරත් එහෙම සමහරුන්ගේ ශරීර වායෝ අධිකයි සමහරුන්ගේ තේජෝ අධිකයි සමහරුන්ගේ ආපෝ අධිකයි ඒ නිසානේ අර එක දේවතාවෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා හේම වතුර ගොඩ වගේ දියාරු වෙලා යනකොට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ ඔක සකස ගන්න ශක්තිමත් කරගන්න එතකොට ඒ ඒ දෙවි දේවතාවුන්ගෙත් ඒ ಗುಣ තියෙනවා. ඒගොල්ලන්ගේ ශරීර අපේ වගේ මෙහෙම රළු ඕලාරික ශරීර නෙමෙයි. ඉතා සූක්ෂම. හැබැයි සූක්ෂම තනක් යම්කිසි ගුණයක අඩු වැඩි බව සමතුලිත තත්වයන් තියෙන්න පුළුවන් සමහරුන්ගේ ගුණය වැඩි. ඒ ගුණය වැඩි අයට ඒ જાතිය දේවල් කරන්න පුළුවන්. දැන් වායෝ ගුණය බහුල අයට අතිශය වේගෙන් ක්‍රියාත්මක වෙන දේවල් කරන්න පුළුවන්. ඒතර වායෝ සම්බන්ධව ඒගොල්ලන්ට යම් යම් දේ කරන්න පුළුවන්. වායෝ හැසිරවීම, සුලිසුලන් ඇති කිරීම, සුලිසුලන් පාලනය කිරීම ඒවා කරන. ඉතින් ඒ වගේ අය තමයි මේ වලාහක දෙවියන් කියලා එහෙම හඳුන්වන්නේ. එතකොට වැස්ස වලාහක දෙවියන්, වායු වලාහක දෙවියන්. ඒතර වායු වලාහක කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට වායුවේ වායු ගුණය ඒගොල්ලන්ට අධිකයි. ඒ නිසා ඒගොල්ලන්ට වායුව පිළිබඳ යම් යම් පරිපාලනයන් කරන්න ඕන. එතකොට සීත වලාහක, උෂ්ණ වලාහක, වැස්ස වලාහක දැන් අපි වැස්ස වලාහක නම් අහලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ අනිත් අය දේශනා කරනවා. උෂ්ණ වලාහක, සීත වලාහක. එතකොට සීත වලාහක කියන සිසිල් ගුණය ඇති කරනවා. එතකොට උන්න වලාහක දෙවියන්ට උණුසුම් ගුණය ඇති කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඒ ඒ ශක්තිය ඒගොල්ලන්ගේ කයේම තියෙනවා. ඒ ඒ ගුණය පිළිබඳ ඒගොල්ලන්ට යම් විශාරද බවක් තියෙනවා. ඉතින් මනුෂ්‍ය ශරීරවලත් එහෙම වෙනස්කම් තියෙනවා.